අද දවසේදී චිත්ත විසුද්ධිය ප්‍රායෝගිකව සිදු කරන විට ඔබට ඇතිවන ගැටලු වලට විසඳුම් ලබා දෙන්නට ඔබට මතුවන ගැටලු ඔබ ලිපි මාර්ගයෙන් ඒ වගේම අන්තර්ජාලයෙන් යොමු කළ ගැටලු වලට විසඳුම් ලබා දෙන්නටයි අද සජීවීව මෙලෙස අප ඔබ හා සම්බන්ධ වන්නේ. ඉතින් ඊයේ දවසේදී මේ සාකච්ඡාවට සම්බන්ධ වුණු අපේ පූජනීය රුදුම්බර කාශ්‍යප නාහිමිපාණන් වහන්සේ සහ පූජනීය රුදුම්බර ශෝභිත ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රී ලංකාවෙන් පරිබාහිරව ධර්ම ප්‍රචාරක කටයුතු විදේශගතව ධර්ම ප්‍රචාරක කටයුත්තකදී සිටින නිසාවෙන් අද දවසේදී මේ සාකච්ඡාවට වැඩම කොට වදාලේ වැවුඩ දොඩන්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසන වාසී ඒ වගේම කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී අවසරයි පූජනීය පොහොල්වැල්ලේ සාරද ගෞරවනීය ස්වාමින් වහන්සේ අපේ ස්වාමින් වහන්සේ নমස්කාර පූර්වකව පිළි අරගනිමු මේ පුණ්‍යවන්ත මොහොතට අවසරයි ස්වාමින් වහන්සේ සාදු සාදු සාදු අද දවසේදී මේ වැඩසටහන සම්බන්ධ වෙන කිසිවෙකු ඊයේ දවසේ හෝ ඊට පෙර දිනක මේ සතියේ මේ මාතෘකාවට අදාළ දේශනාවන් මගහැරුණා නම් ඔවුන්ගේ දැන ගැනීම පිණිස අපි මුලින්ම අපේ පූජනීය පොල්ලලේ සාරද ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් දැන කියාගමු ස්වාමින් වහන්සේ අද දවසේදී අපි අලුතෙන්ම සම්බන්ධ වෙන කිසියෙකු සිටිනවායි අනුමාන කරලා අපි දැන කියාගන්නට කැමති ඔබ වහන්සේගෙන් චිත්තවිසුද්ධිය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියන කාරණාව පිළිබඳව අවසරයි. චිත්තවිසුද්ධිය කියන කාරණාව අපිට කතා කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ අපිට මේ වැඩ පිළිවෙලක් දේශනා කළා කියනවා මේ ධර්ම අවබෝධය පිණිස දැන් මේ අපි කවුරුත් දන්න කාරණාවක් තමයි ඕනෑම දෙයක් කරන්න නම් මේකට මේ පිළිවෙලක් තියෙන්න ඕනේ. දැන් අපි හිතමු විශ්වවිද්‍යාලයකට යන්න යම් කිසි දරුවෙක් කැමති නම් ක්‍රමානුකූලව ඉඳලා අයන්න ආයන්න ලියන තැන ඉඳලා පිළිවෙලක් තියෙනවා ඒක ඉස්සරහට යන. අන්න ඒ වගේ නිවන් දැකීමට අදහස් තියන අයට සංසාරයේ කියන ස්වභාවයේ තියෙන කටුකත්වය, රෞද්‍රත්වය හොඳට දැනෙන අයට නිවන් දකින්න අදහස් පහළ වෙනවා. මේ ජීවිතේ නිවන් දකින්න ඕනේ ඉක්මනට නිවන් දකින්න ඕනේ මේ සංසාරේ කොච්චර වෙහෙසයිද කියලා දැනෙනකොට නිවන් දැකීමේ අදහස් පහළ වෙනවා. ඉතින් නිවන් දැකීමේ අදහස් පහළ වූ පමණින්ම නිර්වාණය අවබෝධ කරගන්න බෑ. ඒකට කල යුතු වැඩි යුතු මාර්ගයක් තියෙනවා. ඒ සඳහා වැඩි යුතු මාර්ගයේ පිළිබඳව විග්‍රහ වෙන කාරණා විශේෂම සඳහන් වෙලා තියෙනවා. කපිලනීර සූත්‍රාදීෙහි සප්ත විසුද්ධිය කියලා. ඒ කියන්නේ ක්‍රමානුකූලව හත් ආකාරයකට හිත දියුණුව කරා අරගෙන යෑම. එතන පළවෙනි විග්‍රහය තමයි සීල විසුද්ධිය. ඒක මම හිතන්නේ ඉස්සෙල්ලම කතා බහ වුණා ලොකු සායනහන්සේ. දෙවෙනි කාරණා තමයි චිත්ත විසුද්ධිය. ඊළඟට ditthi විසුද්ධිය, කාංක්ෂා තරණ විසුද්ධිය, මග්ගා මග්ග දර්ශන විසුද්ධිය, ප්‍රතිපදා දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියලා ක්‍රමානුකූලව මෙතන කළ යුතු වැඩ පිළිවෙලක් තියෙනවා. ඒක දෙවෙනි කාරණා තමයි මෙතනදී චිත්ත ශුද්ධිය කියලා කියන්නේ. එතකොට සීල විසුද්ධිය සම්පාදනය කරගත ශ්‍රාවකයා ඊළඟට චිත්ත විසුද්ධිය සම්පාදනය කරගන්න යොමු වෙන්න ඕනේ. අනේ චිත්ත විසුද්ධිය ගැන තමයි මේ සතිය පුරාවට අපි කතා බහ කරන්නේ. චිත්ත විසුද්ධිය කියන්නේ කුමක්ද මේ මේ තුල අන්තර්ගත වෙන්නේ කුමක්ද කියන කාරණාව තමයි අපේ ස්වාමීන් වහන්සේ අපට කියා පැහැදිලි කරලා දුන්නේ. ඉතින් ඉදිරියේදී ඔබට මේ පිළිබඳව තව දුරටත් විග්‍රහ කරන කරුණු කාරණා දැන කියා ගන්නට අවස්ථාව ලැබෙවි මේ වැඩසටහන අතරතුරදී ස්වාමීන් වහන්සේ අපට යොමු වන මීළඟ ගැටලුව බවට පත්වන්නේ චිත්තවිසුද්ධිය විදර්ශනාවට වැදගත් වන්නේ කුමන හේතුවක් නිසාවෙන්ද කියන වග. ඔව්. දැන් අපි දැන් අපි හිතමු ඉගෙන ගන්න දරුවෙක් ඉන්නවා. ඉගෙන ගන්න දරුවෙක් අපි හිතමු ඔන්න මේ පොත් පාඩම් කරන්න පටන් ගන්නවා. දැන් පොතක් පාඩම් කරන්න පටන් ගත්තට පස්සේ අපිට මේ වැඩිපුරම මේ වැඩේ කරගෙන යන්නට බාධා එන්නේ ඇතුළාන්තයෙන්. දැන් අපි හිතමු ඔන්න දැන් පොත පාඩම් කරන්න පටන් ගත්තට පස්සේ කිට්ටුවම තිබ්බොත් ජංගම දුරකථනේ. මොකද වෙන්නේ? ඔන්න ටික වෙලාවක් පොත බලනවා ඊට පස්සේ හිමීට අත යනවා ජංගම දුරකථනයට. ඉතින් ජංගම දුරකථනයේ භාවිතා කිරීමේ කැමැත්තක් උපදිනවා. එනොත් ඇයි පොත පාඩම් කරගෙන යද්දී ඔන්න රසවත් කෑමක් මතක් වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? පොත තියලා අරක විදින්න යනවා. ඒ වගේ අපි හිතමු පොත බලනලාට ලොකු නිදිමතක් එනවා. තීන මිද්‍යා. එතකොට මොකද කරන්නේ? පොත උඩ නිදි එනවා නැත්නම් ඇඳට ගිහලා පුතියනවා. ඉතින් අපේ ජීවිතවල එවැනි ලෞකික කටයුතු වලදී පවා හරියට මේ අභ්‍යන්තරික බාධා තියෙනවා. එනේ අපිට ගොඩාක් හරියක් බාධා එන්නේ බාහිර පරිසරයට වඩා එන බාහිර සතුරන්ට වඩා අපේ ජීවිතයේ යහපත් ඉලක්කවලට ලෝකෝත්තර ඉලක්කවලට පවා බාධා එන්නේ ඇතුලාන්තයෙන්. අනේ ඇතුලාන්තයේ බාධා කරන සිටිලි වලට තමයි කියන්නේ නීවරණ කියලා. කාමච්ඡන්ද කියනවා, ව්‍යාපාද කියනවා, තීන මිද්ද කියනවා, උද්ධච්ච කියනවා, කුක්කුච්ච කියනවා විචිකිච්ඡා කියලා. ඒවා අභ්‍යන්තර සතුරන් වගේ. හරියට මේ පිහි හට ගන්න මල කඩ වගේ. දැන් පිහියක් විනාශ වෙන්නේ පිහියම හට ගන්න මල කඩ නිසා. ඒ වගේ කෙනෙක්ගේ දියුණුවට යන මාර්ගයේ විනාශ ස්වභාවයකටපත් වෙන්නේ විශේෂයෙන්ම අපි මේ කතා කරන ලෝකෝත්තර මාර්ගය ගත්තොත් ඒ අධ්‍යාත්මික මාර්ගයේ කෙනෙක් විනාශ ස්වභාවයටපත් වෙන ප්‍රධාන හේතුව පිහිය හට ගන්න මල කඩ වගේ හිතේම හට ගන්න උපක්ලේශ කියන කාමච්ඡන්ද ව්‍යාපාදාදී ක්ලේශ ධර්මයන්. අන්නේ ක්ලේශ ධර්මයන් තියාගෙන ඒ ක්ලේශ ධර්මයන් සහිතව අපිට විදර්ශනාව කරගෙන යන්න අමාරුයි. දැන් අර පාඩම් කරන දරුවට අර කෙලෙස් සහගත ස්වභාවයන් නිසා ගොඩාක් බාධා එනවනේ. වැඩේ කරගෙන යන්න බෑ. අන්න ඒ වගේ තමයි මේ ධර්මයේ තුල ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන ශ්‍රාවකයන්ටත් මෙන්න මේ අතුලාන්ත සතුරොත් එක්ක මේ වැඩ කටයුතු කරන්න බෑ. බුදු දේශනාවේ තියෙනවා මජ්ක්‍ධිම නිකායේ බෝධිරාජ කුමාර කියලා සූත්‍රයක්. අනේ සූත්‍රේ ලස්සනට විස්තර කරලා තියෙනවා මේ කෙලෙස් එක්ක මේ වැඩේ කරන්න බැරි ස්වභාවයක උපමාවක් අරගෙන. බුදුන් වහන්සේ දේශනා කරනවා මේ බෝධිරාජ කුමාරයාට දැන් බුදුරජාණන් වහන්සේට බෝධිසත්ව කාලේ ඇති වෙච්ච අදහසක් මේක. න මේ වතුරක තියෙනවා මේ දර කෑල්ලක්. ලී කොටයක් තියෙනවා. දර කෑල්ලක් තියෙනවා. වතුරක ගලා යන වතුරක ලී කැලක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ආනෝ මේ බෝධිරාජ කුමාරයාගේ යම්කිසි පුරුෂයෙක් ඇවිල්ලා අර වතුරේම තියෙන දණ්ඩ අරගෙන වතුරේම ඉඳගෙන ගින්නක් උපදවා ගන්න පුළුවන්ද කියලා අහනවා. දැන් අර ජලයේ තියෙන ජලයෙන් පෙඟිලා තියෙන ජලයට වැටිලා තියෙන ඒ දණ්ඩට තවත් දඬු කෑල්ලක් කියලා යම් කෙනෙක් ගින්නක් උපදවා ගන්න හදනවා. ඉතින් බෝධිරාජ කුමාරයෙන් අහනවා ඒක පුළුවන් දහනවා. ඒක කරන්න බෑ. වතුරේ තියෙද්දි තවත් ලී දණ්ඩක් ඒකට අතුල්ලලා ගින්න උපදවා ගන්න බෑ. ඊළඟට බුදුන් වහන්සේ අහනවා ලී දණ්ඩ ගොඩට දානවා. ගොඩට විසි කරාට පස්සේ තෙත ලී දණ්ඩ තියාගෙන තව ලී දණ්ඩක් අතුල්ලලා ගින්න මතු කර ගන්න පුළුවන් දහනවා. ඒත් බෑ. වෙන්න ඕන අර මේ දඩු කෑල්ලේ තියෙන තෙත ගතිය නැති වෙන්න ඕනේ. තෙත ගතිය නැති වුණොත් ගින්න මතු කරගන්න පුළුවන්. අන්නේ ලී දණ්ඩේ තියෙන තෙත ස්වභාවය වගේ කියනවා කෙලෙස්. ඒ කෙලෙස් තියනකන් ආශ්‍රව ඡය කරගන්න අපහසුයි. මේ කෙලෙස් ප්‍රහාණය කියන්නේ ශෛරෝධ ධර්ම ප්‍රහාණය සිද්ධ වෙන අවබෝධය සිද්ධ කරගන්න අමාරුයි. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ උපමාවට අනුකූලව කාෂ්ඨයේ තියෙන එහෙම නැත්නම් දණ්ඩේ තියෙන තෙත ගතිය වගේ තමයි කාමච්ඡන්ද ව්‍යාපාද ආදී. අන්න ඒවා දුරු කරන්න ඕන ඉස්සෙල්ලාම අන්න ඒක දුරු වීම සිද්ධ වෙන්නේ මේ චිත්තවිසුද්ධි සම්පාදනයේදී. චිත්තවිසුද්ධිය කියන්නේම විසුද්ධිය කියන්නේ විශේෂයෙන් පිරිසුදු වීම කියන එක. සුද්ධිය කියන්නේ පිරිසුදු වීම, විසුද්ධිය කියන්නේ විශේෂයෙන් පිරිසුදු වීම. එතකොට හිත විශේෂයෙන් පිරිසුදු වීම කියන නීවරණ ධර්ම ප්‍රහාණය සිද්ධ වෙන්න ඕනේ ඒ ශ්‍රාවකයාට මේ අවබෝධයට අවශ්‍ය විදර්ශනාවට යන්න තව උපමාවක් තියෙනවා මේ වත්පූපම සූත්‍රය. එතනදී බුදුන් වහන්සේ දේශනා කරනවා මේ යම් කිසි මේ රෙදි කඩක් තියෙනවා. තෙල් තෙල් ගෑවිලා, කුණු ගෑවිලා, ඒ වගේ දැලි ගෑවිච්ච අපිරිසුදු රෙදි කඩක් තියෙනවා. බුදුන් වහන්සේ අහනවා ඒ වගේ අපිරිසුදු වෙච්ච රෙදි කඩකට රඩක රෙදි කඩක සායම් පොවන එක පහසුද කියලා අහනවා. දැන් ඇත්තට අපිරිසුදු වෙච්ච රෙදි කඩ කිව්වට පස්සේ මට නම් එකපාරට මතක් වෙන්නේ අපේ අම්මලා ඒ කුස්සියේ භාවිතා කරන රෙදි කඩ. ඇත්තට ඒ වගේ රෙදි කඩක් සායම් වාදනයක දැම්මට පස්සේ සායම් උරා ගන්න ගතිය වැඩිද අඩුද? අඩුයි. ඇයි අර රෙදි කඩේ තියෙන කිලිඳි ස්වභාවය නිසා. අන්න ඒ වගේ කියනවා මේ යම් කිසි කෙනෙකුගේ චිත්තසංතානයේ ක්ලේශ ස්වභාවයන් වැඩි නම් ඒකට අර අවශ්‍ය විදර්ශනා ආදියට යොමු වෙන්න බෑ. ඒ හින්දා අපි කරන්න ඕනේ මේ විදර්ශනාවට වැදගත් වෙන්නේ මෙතනදී මේ ක්ලේශයන් ප්‍රහාණය වුණාට පස්සේ ක්ලේශයන්ගෙන් වෙන කරදරේ නැති වෙනවා ඊට පස්සේ තාම නිදහසේ අර පරමාර්ථ ධර්ම කියන ඒවා අරමුණු කරගන්න එක හරි අපහසුයි. ඒ කියන්නේ රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥා සංකාර විඥානාදී ස්කන්ධ සූක්ෂම ධර්ම අරමුණු වීමටත් අරමුණු කරගෙන නැවත නැවත ඒවායේ සත්‍ය ස්වභාවයන් පිරික්සීමටත් ඊටාම සංසුන්, සාන්ත වෙච්ච, එකඟ වෙච්ච හිතක් තියෙන්න ඕනේ. අන්න එතනදී තමයි මෙන්න මේ චිත්තවිසුද්ධිය විදර්ශනාවට අපට ගොඩාක් වැදගත් වෙන්නේ. හොඳයි. විදර්ශනාව සඳහා සිත විශේෂයෙන්ම පිරිසිදු කරගන්නට ඕනේ. ඒ සඳහා තමයි මේ චිත්තවිසුද්ධිය වැදගත් වන්නේ කියන කාරණාව අපේ ස්වාමීන් වහන්සේ අපට කියා පහදා දුන්නේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ දේශනාව මේ අදහස් දක්වන අතරතුරේ සඳහන් වුණු සූත්‍ර දේශනාවන් කිහිපයක් තියෙනවා. වත්තුපම සූත්‍රය, බෝධිරාජ සූත්‍රය, වගේම රතවිනීත සූත්‍රය වැනි සූත්‍ර දේශනාවන් පිළිබඳව ස්වාමින් වහන්සේ උපුටා දක්වුවා. ඉතින් ඔබට හැකිනම් මේ සූත්‍ර දේශනාවන් සොයාගෙන අධ්‍යයනය කරන්න ඔබ තවමත් අධ්‍යයනය කරලා නැත්නම් එවැනි සූත්‍ර අධ්‍යයනය කිරීම තුළින් මේ කාරණාව තවත් පහසෙවි ස්වාමීන් වහන්සේ මේ මේ ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාවෙම මේ සඳහන් වන සියලුම සූත්‍රයන් මේ සති කීපේ පුරාවටම සාකච්ඡා වුණු මාතෘකාවන්ට අදාළව අපේ ස්වාමින් වහන්සේලා අපේ උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ වගේම උඩුදුම්බර සෝබිත ස්වාමීන් වහන්සේ, පොල්ලලේ සාරද ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලා දේශනා කරන අතරතුර මේ සඳහන් වෙන සූත්‍රයන් ඔබට සොයාගෙන ඒවා දැන් ස්වාමීන් වහන්සේ ඕනෑම ස්ථානයක මේ දේවල් මේ සූත්‍ර දේශනාව සොයාගෙන තිනවා විශේෂයෙන් අන්තර්ජාලයේ PDF ආකාරයෙන් මේ සූත්‍ර දේශනාවන් බහුලවම සංසරණය වෙනවා. ඉතින් මේවා සොයාගෙන ඔබට ඒවා ඇසුරු නිසුරු කරන්න පුළුවන් වුණොත් මේ කාරණාවන් වඩාත් පහසුවෙන් ඔබට ධාරණය කරගන්නට හැකියාව ලැබේවි. ඉතින් මේ පිළිබඳවත් අපි ඔබට ශ්‍රීපත් කරමින් ස්වාමීන් වහන්සේ චිත්ත විසුද්ධිය නැත්නම් මේ සිත සුවිශේෂී ලෙසින් පිරිසුදු කර ගැනීම කියන කාරණාව පෘථග්ජන අපේ මේ ලෞකික ජීවිතවලට කොහොමද බලපාන්නේ ස්වාමීන් වහන්සේ? ඔව් ඒක තමයි මට තේරෙන්නේ අද ගොඩක් වටින මේ ගැටලුව ඒ කියන්නේ අපේ සාමාන්‍ය ජීවිතේට මේ මේ චිත්තවිසුද්ධිය කොහොමද මේ යහපත් ආකාරයට බලපාන්නේ කියලා. දැන් මේ අපේ ජීවිතවල අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ පීඩා නැති හිතකින් ජීවත් වෙන්න. එහෙනම් අපි දන්නවා මේ සමාජ ජීවත් වෙද්දී ලෝකයේ තුල ජීවත් වෙද්දී පීඩා සහිතව ජීවත් වෙනවට වඩා අපි ගොඩාක් කැමති පීඩා රහිතව සැනසෙමින් ජීවත් වෙන්න. පීඩා එනවට අපි පොඩ්ඩක් හිතට කැමති නැහැ. අපිට ඇත්තට පීඩා ඇති නොවන විදිහට ජීවත් වෙන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. පොඩ්ඩක් ඒකට කතා කරන්න ඕන. එකක් තමයි පීඩාව පීඩා ඇති නොවන විදිහට කටයුතු කරන අය ආශ්‍රය කිරීම. දේශනාවේ ලස්සන මේ සූත්‍රයක් තියෙන අංගුත්තර නිකායේ මේ සූත්‍ර විග්‍රහ කරලා තියෙනවා මේ එහෙනම් ආශ්‍රය තුලින් චිත්ත පීඩා අඩු වෙන විදිහට මේ කටයුතු කළ හැකි ආකාරයක් එකක් එතනදී බුදුන් වහන්සේ උගන්වනවා අනුශාසනා කරනවා මේ ගින්නක් වගේ ඇසුරු කළ යුතු මිනිසුන් මේ ලෝකෙ තුල ඉන්නවා. ඒ කියන්නේ මේ අපි දැන් හිතමු නුවරඑළිය ගියා කියලා. දැන් නුවරඑළිය ගියාට පස්සේ අපිට ගොඩාක් හීතල. අපි මේ ගිනි ගොඩක් ගහ ගන්නවා. දැන් ගිනි ගොඩ ගහගන්නේ අපේ මේ උෂ්ණය නැති කරගන්න. මේ සීතල නැති කරගන්න. සීතල නැති කරගන්න ගින්න මේ සකස් කරගත්තට අපි සීතල නැති කරගන්න ගින්නට පනිනවද? ගින්නට පනින්නේ නැහැ. ගින්නට ඕනරට ලං වෙනවද? එහෙමත් නැහැ. අන්න ඒ වගේ අපිට මේ ජීවිතේ ඇසුරු කරද්දී පීඩා අඩු වෙන්න, චිත්ත පීඩා අඩු වෙන්න ගින්නක් වගේ පරිස්සමින් ඇසුරු කළ යුතු අය ඉන්නවා. දැන් අපි සමහර කාලවල කියන්නේ යාට ඕන වඩා ලඟ වුණා වැඩි මං කියලා. නේද? අර හොඳටම පුච්ච ගත්තම එහෙම කියන්නේ. එතකොට එයාලා ගින්නක් වගේ පරිස්සමින් ඇසුරු කළ යුතු අය ඉන්නවා. එතකොට ඔන්න පීඩා ටිකක් අඩු කරගන්න පුළුවන්. දෙවෙනි කොටස තමයි මේ අසුචි තවරගත්ත සර්පයන් වගේ පුද්ගලයන් මේ ලෝකේ ඉන්නවා. දැන් අසුචි තවරගත්ත සර්පෙත් ඇඟේ වැදලා ගියොත් මේ අපි දුක දහමන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ ඔය කායවාක් මනෝ දුස්චරිත බහුලය ඉන්නවා. يعني ශික්ෂාපද ගැන හැඟීමක් නැහැ. ශික්ෂාපද කඩනවා. අන්න ඒ වගේ ඇසුරු කිරීම තුල චිත්ත පීඩා ඇති වෙනවා. එයාලා බැහැර කරන්න ඕනේ. එතකොට පීඩා අඩු වෙන එක අඩු වෙන්න එක හේතු වෙනවා. තුන්වෙනි පිරිස තමයි දියපොකුණක් වගේ ඇසුරු කළ යුතු අය. හොඳට රස්න වේලාවක මේ දාඩිය දාන වෙලාව ගමනක් යද්දී ලස්සන දියපාරක් අහුවෙනවා. දැන් මොකද කරන්නේ? ඒකට බැහැලා මූණ හොදලා ඇඟපත හොදගෙන බොහෝම සන්තෝෂයෙන්ද පොඩ්ඩක් වැටිලිලා තමයි යන්නේ. අන්න ඒ වගේ මේ සමාජෙ ඉන්නවා මේ ඇසුරු කිරීමෙන් පීඩා ඇති නොවන සහන ඇති වෙන අය. එයාලට තමයි අතන සත්පුරුෂය කියන්නේ. සිල්වත් ගුණවත් අය කියලා කියන්නේ එයාලට. එයාලා ආශ්‍රය තුලින් එයාලගේ නපුරු වචන නැහැ, නපුරු ක්‍රියා නැහැ. ඒ නිසා හිතේ පීඩා අඩු ගතියක් තියෙනවා. අපිට එතකොට මේ එහෙම ගින්නක් වගේ ඇසුරු කළ යුතු අය පරිස්සමින් ඇසුරු කරමින්. සර්ප අසුචිතවර ගත්ත සර්පය වගේ මේ ඇසුරු නොකළ යුතු අය ඇසුරු නොකරමින්. ඊළඟට ගලා යන දියපහරක් වගේ හොඳ සත්පුරුෂ ගුණවන්ත අය ඇසුරු කර කර හිත රැකගෙන ඉන්නවා කියන එක හරි අමාරුයි. ඒ කියන්නේ හිතේ يعني හරි අමාරු වැඩක් මේක. يعني හිතට පීඩා ඇති නොවන විදිහටම ආශ්‍රයයන් පැවැත්වීම අමාරුද නැද්ද? අමාරුයි. චිත්ත සමාධිය සහ විදර්ශනාව කියන ඇයට එහෙම ප්‍රශ්නයක් නැහැ. චිත්ත සමාධිය තුලින් කරන්නේ හිත ශක්තිමත් කරන එක. දැන් ඔය මේ පින්නතුන්ටම අත්දැකීම් ඇති සමහර අය ගැන සමහර කාලවල ගොඩාක් ආදරය තියෙනවා. හරිද? දරුවෝ ගැන කියලා හිතමු කවුරු හරි ගැන ආදරේ වැඩි වෙන කාලෙට හිත ශක්තිමත්ද හිත බොළඳයිද? හිත ගොඩාක් බොළඳයි. එයාලා පොඩි වචන කිව්වත් කඩම් වැටෙන ගතියක්, රිදෙන ගතියක්, ඇඬෙන ගතියක්, කකින ගතියක්. ඒ කියන්නේ මේ කාමච්ඡන්දා ආදරය කියන කාමච්ඡන්දය මේ කාමච්ඡන්දාදී සිටිවිලි නිසා හිත දුබල වෙනවා. කෙනෙක්ගේ කාමච්ඡන්දේ භාවිතා වෙන වාරගාන වැඩි නම් එයාගේ හිත දුබල වෙන වාරගාන එන්න එන්න තව වැඩි වෙනවා. ඊළඟට බලන්න දැන් ව්‍යාපාදේ හටගත්තට පස්සේ තරහ. තරහෙන් ඉන්න ඉන්න තමන්ට තමන් පාලනය කරගන්න බැරි වෙනවා. තරහින් ඉන්න ඉන්න තමන්ට තම පාලනය කරගන්න බැරි වෙලා එකපාර පරිසවචන කියනවා. ඒ ව්‍යාපාදයේ භාවිතා වෙන භාවිතා වෙන හිත දුබල වෙනවා. දරන්න බැරි වෙනවා. පාලනය කරගන්න බැරි වෙනවා. ඒ වගේ කෙලෙස් වල ස්වභාවයක් තියෙනවා. කෙලෙස් භාවිතා වෙන භාවිතා වෙන හිත අබල දුබල වෙනවා. ඒ කෙලෙස් බැහැර වෙනවා චිත්තසුද්ධියේදී. අන්නේ චිත්තසුද්ධියේදී කෙලෙස් බැහැර වෙන්න බැහැර වෙන්න කෙලෙස් රහිතව හිත ඇසුරු වෙන්න ඇසුරු වෙන්න සමාධිය තුලින් අන්‍යාගේ චිත්තසංතානයේ ලොකු ශක්තියක් ඇති වෙනවා. අකුසලයේ භාවිතා වෙන්න භාවිතා වෙන්න හිත දුබල වෙනවා කුසලයේ භාවිතා වෙන්න භාවිතා වෙන්න චිත්තසුද්ධිය ආදී හේතු වල හිත ශක්තිමත් වෙනවා අපි කවුරුමාවක් ගමු අපි හිතමු ගෙදරට අඹ පැලයක් ගේනවා මේ අඹ පැලේ ගෙනල්ලා එක අඹ පැලයකට අපි වතුර දානවා පෝර දානවා හිරුවෙනි ලබා දෙනවා අනිත් ගහට අපි එහෙම කිසිම සත්කාරයක් නැහැ එතකොට අර හොඳට පෝර වැටෙන වතුර වැටෙන ගහ හොඳට වැඩෙන්න පටන් ගන්නවා අපේ හිතත් අන්න එහෙම හොඳට ශක්තිමත් කරලා ගන්න පුළුවන් මේ චිත්ත විසුද්ධිය. මේකට ලැබෙන පොහොරක් වගේ. අර අඹ පෙළේට අර අවශ්‍ය කාරණා ටික හොඳ කාරණා ටික ලැබෙන්න ලැබෙන්න ඒක දවසක ඕනෑම හුළඟකට ඔරොත්තු දෙන ශක්තිමත් ගහක් වෙනවා වගේ, වෘක්ෂයක් වෙනවා වගේ. චිත්ත විසුද්ධිය භාවිතා කරන ශ්‍රාවකයන්ගේ චිත්තවලට පරුෂ වචන දරන්න පුළුවන්. කියන්නේ පරුස වචන ඇහිීමෙන් අර චිත්තවිසුද්ධිය නැති කෙනෙකුගේ හිත නොසන්සුන් වෙනවා වගේ නොසන්සුන් වෙන්නේ. කියන්නේ ශරීරාදී හැමුවේ පවාර චිත්තවිසුද්ධිය නැති කෙනෙක්ගේ හිතේ ඇති වෙන අර දැවෙන තැවෙන පිච්චෙන ගතිය චිත්තවිසුද්ධිය ඇති කෙනාගේ නැහැ. එතකොට අපේ ජීවිතවල මේ අර සාමාන්‍ය ජීවිතේ ගත කරද්දී එතනදා එතන ඕනම ගැටලුවක දැන් බලන්න සමහර අයට වැඩ වැඩි වෙනකොට මොකද වෙන්නේ? දැන් සමහර අම්මලා එහෙම ඉන්නවා හවස් වෙනකොට හොද්දටම තරහ ඉන්නේ. හරිද? වැඩ වැඩ වැඩ කිරීම තුළ ලොකු පීඩනයක් එනවද නැද්ද? ඉතින් පීඩනය කියන්නේ අතුලාන්තය ඇති වෙනවා ඒකත් එක්ක ගැටෙන ගතිය. අන්තිමට ඉතාලම අවුල් වියුල් තත්යකටපත් වෙනවා. චිත්තවිසුද්ධිය තියෙන කෙනාගේ චිත්තසංතානයේ අර චිත්තවිසුද්ධිය භාවිතා කිරීම හේතු නැති වෙන ශාන්ත සංවර නිශ්චල ස්වභාවය හේතු වෙලා වැඩ වැඩි වීම තුල අන් අයගේ අසත්පුරුෂකම් තුල අර තමන්ගේ හිතේ ගැටීම ඇති වෙන ස්වභාවය ඒවාට අර අයහපත් විදිහට කටයුතු කරන ස්වභාවය සකස් වෙන්නේ නැති ස්වභාවයක් කියලා. සාමාන්‍ය ජීවිතේ පවා මේ චිත්ත විසුද්ධිය කියන එක පීඩා අඩුවෙන් ජීවිතේ අරගෙන යන විශාල රුකුලක් වෙනවා. එතකොට ඊළඟට තමයි විදර්ශනා කියන්නේ. විදර්ශනාවෙනුත් ඇත්තට මේ විදිහටම ශක්තිමත් හිතක් ඇති කරගන්න පුළුවන්. අර අපි මුලින් කතා කරපු වැඩේ නම් අමාරුයි කියන්නේ අර. ගින්නක් වගේ අය මේ පරිස්සමින් අසුරු කරන එකයි ඊළඟට දියපොකුණක් වගේ හොයාගෙන ගිහින් අසුරු කරන එකයි අසුවිතවරගත සර්පය මේ බැහැර කරනවා වගේ සමහර අය බැහැර කර කර ඒ ඒ බාහිර අය තුලින් හිතේ සතුට පවත්වාගෙන යෑම හරිම මේ අපහසුයි. ඒ කරගන්න අමාරුයි. නමුත් චිත්ත ශුද්ධිය සහ විදර්ශනාව කියන එක තමන්ගේ අභ්‍යන්තරයේම ඇති කරගන්න ශක්තිය දෙකක් නිසා මේ සාමාන්‍ය ජීවිතේ චිත්ත පීඩාවෙන් ජීවත් වෙන එක විශාල රුකුලක් වෙනවා. එහෙමයි අපිට අන්‍යයන් මත යැපෙන්නේ නැතුව Tamanට පුළුවන්කම තියනවා නම් ස්වාමීන් වහන්සේ මේ සිත පිරිසිදු කරගන්න. එවිට බාහිර ලෝකයාගෙන් Tamanට එල්ල වෙන පීඩාවන් සියල්ල ඉවසා දරාගෙන ලෞකික ජීවිතේ සාර්ථක කරගන්නට මේ චිත්ත විසුද්ධිය ඉවහල් වෙන වගයි අපේ ස්වාමීන් වහන්සේ අපිට කියලා දුන්නේ පෘථග්ජනයන් හැටියට අපිට මේ එදිනදා ජීවිතය ගත කරනකොට ස්වාමීන් වහන්සේ සඳහන් කළ ආකාරයට නිවසේ හෝ ඒවා කාර්යාලය හෝ ඒවා වැඩ කටයුතු කරද්දී ඇතිවන පීඩාවන් චිත්ත පීඩාවන් සියල්ල දුරු කරගන්න ඒවා ඉවසා දරා ගන්නට පුළුවන්කම ලැබෙනවා චිත්ත විසුද්ධිය ඔබට ප්‍රගුණ කරන්න අවස්ථාව ලැබුණොත්. ස්වාමීන් වහන්සේ දැන් මේ ලෞකික ජීවිතය ගත කරන්න අපට චිත්ත විසුද්ධිය වැදගත් වන ආකාරය ඔබ වහන්සේ අපට කියා පහදා දුන්නා. ධර්ම අවබෝධය පිණිස ස්වාමීන් වහන්සේ චිත්ත විසුද්ධිය කොයි ආකාරයෙන්ද අපට උපකාර වෙන්නේ? ඔව්. දැන් මේ දැන් චිත්තසුද්ධිය කියන්නේ මෙතනදී අපි මේ චිත්ත සමාධිය. සමාධිය කියන්නේ ඇත්තට පිරිසුදුභාවය. දැන් සමාධිය ඇත්තටම යම් යම් මේ අදහස් තියනවා මේ සමාධිය ඕනමද? චිත්ත සමාධියක් අවශ්‍යමද මේ නිවන් දකින්න කියලා. දැන් අපි සාමාන්‍යයෙන් නිවන් දකින්න මේ ආරෂ්ඨාංග මාර්ගය භාවිතා කරනවා. අපි ඒ භාවිතා කරනවානේ. ඒ කියන්නේ සම්මා දිට්ඨිය කියන එක පුරුදු කරනවා. සම්මා සංකප්පේ පුරුදු කරනවා. ඒ කියන්නේ අපි ඒක දන්නවා ලෝකෝත්තර හිත උපදින්න නම් ඒ අංග අට පුරුදු කරන්න ඕනේ. එතකොට මේ අංග අටේ අපි සම්මාදිට්ඨිය පුරුදු කරනවා, සම්මා සංකප්ප පුරුදු කරනවා, සම්මා වාචා. නිවැරදි නිවැරදි වචන භාවිතා කරනවා, ඒව පුරුදු කරනවා. අන්තිමට තියෙන්නේ සම්මා සමාධිය. ඒකත් පුරුදු කරන්න ඕනේ අපි. නේද? සම්මා වායාම තියෙනවා, සම්මා සති තියෙනවා, ඒ වගේ සම්මා සමාධිය. නිවන් දකින්න ආරෂ්ඨාංග මාර්ගයේ වඩන්න ඕන නම් සම්මා සමාධිය අතහැරලා අනිත් එක වඩන එක ගෝචර නැහැනේ. සම්මා සමාධියත් අපි පුරුදු කරන්න ඕනේ. සම්මා වාචා වචනය පුරුදු කරන්න ඕනේ. සම්මා කම්මන්තය පුරුදු කරන්න ඕනේ. ඒක වඩන්න ඕනේ. ඒ ආරෂ්ඨාංග මාර්ගය පැත්තෙන් ගත්තත් අපිට හොඳට තේරෙනවා මේ සම්මා සම කියන්නේ සමාධිය කියන එක චිත්තශුද්ධිය කියන අපි ඇති කර ගන්න ඕනේ කියලා. ඊළඟට මේ දේශනාවේ සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ සමත කියලා. මේ සමත සූත්‍රයේ බුදුන් වහන්සේ සඳහන් කරනවා මේ පොඩි උපමාවකින් ඒක විග්‍රහ කරන්නේ ඕන යම්කිසි ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි කණ්ණාඩියකින් මූණ බලනවා කණ්ණාඩියෙන් මූණ බලනකොට මෙයාට පේනවා ලප කැලල් තියෙනවා අපිට වලුහන් තියෙනවා කුණු දූලි තැවිලිලා තියෙනවා දැන් Taman එහෙම දැක්කොත් Taman මොකද කරන්නේ දැන් කණ්ණාඩියෙන් මූණ බලනකොට කුණු නැහැ වෙන්නලා හරිද දැලි කුණු ගෑවිලා ඊළඟට මේ අලුහන් ඇවිල්ලා දැන් ඔහේ කවන්නේ කියලා ඉන්නවද? ලොකු කැවැත්තක් ඇති වෙනවා ලොකු ඕනකමක් ඇති වෙන අලුහන් ටික යවා ගන්න ඕනේ. කුරුලෑ ටික හොඳ කර ගන්න ඕනේ. දැලි කුරු ටික පිහිද ගන්න ඕනේ. වගේ අර කැඩපතකින් මූණ බල බල අඩුපාඩු සකස් කර ගන්නවා වගේ. බුදුන් වහන්සේ දේශනා කරන මේ සමත සූත්‍රය අංගුත්තර නිකායේ 6 වෙනි පොතේ තියෙන්නේ හිතට එබෙන්න කියනවා. අපේ හිතට එබෙන්න කියනවා. එබිල බලන්න කියනවා මේකේ සමතේ තියෙනවද? සමතේ කියන්නේ සමාධිය කියන්නේ. චිත්ත සමාධියක් තියෙනවද කියලා බලන්න ඕනේ. දැන් බැලුවොත් මොකද හිතෙන්නේ? <laughs> නැති අහන පිනතුන් බලන්න ඕනේ. හිතට එබිල බැලුවොත් මේක චිත්ත සමාධියක් තියද කියලා. නෑ කියලා දැනනොනම් මොකද කරන්න ඕනේ? චිත්ත සමාධිය ඇති කරගන්න ඕනේ. එතන තව කාරණාවක් තියෙනවා එබිල බලන්න කියලා අතිපඤ්ඤා විදර්ශනාව තියෙනවද කියලා. එතන අතිපඤ්ඤා විදර්ශනාව කියන්නේ සංස්කාරයන්ගේ සත්‍ය ස්වභාවය සම්මර්ෂණය කරන නුවණ. ඒ වගේ හිතට බින බලලා සමතය තියෙනවා නම් සතුටු වෙන්න කියනවා. සමතයක් සමාධියක් නැත්තම් උපදවා ගන්න කියනවා. විදර්ශනාවක් තියෙනවා නම් හිතේ සතුටු වෙන්න කියනවා. හැබැයි විදර්ශනාව නැත්තම් ඒක වර්ධනය කරගන්න කියනවා. ඒ සමත සූත්‍රය. ඊළඟට සමාධි භාවනා සූත්‍රය. සමාධි භාවනා සූත්‍රයේ බුදුන් වහන්සේ සංයුත්ත නිකායේ සඳහන් වෙලා තියෙන්නේ සඳහන් කරනවා පින්වත් මහණෙනි සමාධිය වඩන්න. අවවාදයක් දෙන්නේ සමාධිය වඩන්න සමාධිය වඩන කෙනාට යථාභූත ඥාන දර්ශනය පහළ වෙනවා කියනවා. සංස්කාරයන්ගේ ඇත්ත ස්වභාවය අවබෝධ වෙනවා සමාධිය තියෙන කෙනාට, සමාහිත කෙනාට. මේ ඊළඟට තව ලස්සන කාරණා දේශනා තුන හිමවන්ත කියන සූත්‍රයක්. ඒ හිමාන්ත කියන සූත්‍රයේ බුදුන් වහන්සේ සඳහන් කරනවා මේ චිත්ත සමාධිය ප්‍රබලව වඩපු ශ්‍රාවකයෙකුට හිමවත් පර්වත රාජයා මේ පලනව කියන එක අපහසු දෙයක් නෙවෙයි කියනවා. හරිද? විශාල චිත්ත සමාධියක් තියෙන කෙනාට, චිත්තසුද්ධියක් තියෙන කෙනාට හිමවත් පර්වත රාජයා පලනව කියන එක සාමාන්‍ය දෙයක් කියනවා. එවන් වූ චිත්ත සමාධියක් තියෙන කෙනාට අවිද්‍යාව පලනවා කියන එක, අවිද්‍යාව විනාශ කරනවා කියන එක කවර දෙයක්ද කියලා අහනවා. එතකොට මේ චිත්ත සමාධිය කියන එක හරීම අවශ්‍ය කාරණාවක් අපට ධර්මාභෝධයට. ඇත්තටම මුලින් සඳහන් කළා අපේ සමහර පින්නතුන් සමාධිය ඕනේ කියලා කටයුතු කරනවා. ඇත්තට සමාධිය ඕනේ නැත්නම් ඉතින් අපි අපිත් එහෙම ඉතින් කරනකොට කොච්චර ලේසිද නේද? කියන්නේ එවැනි තත්ත්වයන් නැති නොකරගෙන මේක මේක අපට අවබෝධ කරගන්න පුළුවන් නම් ඉතින් අපි ඉස්සෙල්ලා මේ වැඩේ කරන්නේ. නේද? එතකොට අපිත් දන්නවා බුද්ධ වචනයට අනුකූලව චිත්ත සමාධිය අනිවාර්යයි. ඒ හින්දා දේශනා කරන අපි උනත් ඒක ඇති කරගන්න උත්සාහ කරනවා. ඒක ඇති කරගන්න උත්සාහ කරනවා. ඒ නිසා මේ බුදුන් වහන්සේ තරම් දන්න කෙනෙක් මේ ලෝකේ පහළ වෙලා නැහැ තාම. සියල්ල දන්නා සියල්ල දක්නා යසත්තා ඥානාදීන් පිරුණු දසදහසක් වලට බලය පතුරවන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරනවා නම් සමාධිය වඩන්න කියලා. එතනින් පහළින් කෙනෙක් කියනවා නම් එපා කියලා පිළිගන්න ඕන කාගේ වචනද? ශාස්ත්‍රඥාහසේගේ වචනේ. එනේ මේ චතුරාර්ය සත්‍ය ස්වයම්බු ඥාණයෙන්ම අවබෝධ කරගත් උත්තමයන් වහන්සේම අපට අනුශාසනා කරන සමාධිය වඩන්න කියලා. පුරුදු කරන්න කියලා. ඒ බිල බලලා නැත්තම් ඒක ඇති කරගන්න කියලා. එතනින් මෙහා ඉන්න කෙනෙක් කියනවා නම් අපට අදාළම නෑ. ඒ නිසා මේ මේ චිත්ත සමවිසුද්ධිය කියන එක ධර්මාබෝධයට අත්‍යවශ්‍යයි නේද? අර මේ සමතයත් එක්ක යන විදර්ශනාව හේවත් යුගනද්ද වශයෙන් ඒක වඩන්න කියලා තමයි දේශනා සඳහන් කරලා තියෙන්නේ සමත සූත්‍රයේ. ඒ නිසා පින්වත්නි ඒ චිත්ත සමාධිය ඇති කර ගැනීම ධර්මාබෝධයට අවශ්‍යම කාරණාවක්. මෙතන මේ විශේෂයෙන්ම අපි කතා කරන සතවිනය සූත්‍රයේ ඒ ක්‍රමානුකූල වැඩපිළිවෙල තුල සීල විසුද්ධි ඊළඟ චිත්ත විසුද්ධි ඊට පස්සේ තමයි ditthi විසුද්ධි ආදිය තියෙන්නේ. එහෙනම් චිත්ත සමාධිය අපට අවශ්‍යයි. ඒකත් පුරුදු කරන්න ඕන. ස්වාමීන් වහන්සේ අපට කියලා දුන්නා මේ චිත්ත විසුද්ධිය ලෞකික ජීවිතයට වැදගත් වෙන්නේ කොහොමද? ධර්ම අවබෝධය පිණිස වැදගත් වෙන්නේ කොහොමද? ඒකම විදර්ශනා වඩන්න වැදගත් වෙන්නේ කොහොමද කියන ආකාරයන් පිළිබඳව මේ චිත්තවිසුද්ධියේ ඇති වැදගත්කම් පිළිබඳව ස්වාමීන් වහන්සේ අපට දේශනා කොට වදාළ විශේෂයෙන්ම සතවිනිත සූත්‍රය පිළිබඳව ස්වාමීන් වහන්සේ දේශනා කරනකොට මට සියුම්ට නැකුණේ අපේ පූජනීය උඩුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ රතවිනිත සූත්‍රය අසරින් සිදු කළ දේශනා මාලාවක්ම තියෙනවා ස්වාමීන් වහන්සේ අපේ ශ්‍රාවකයන්ට හැකියාව තියෙනනම් මේ දේශනාවන් ශ්‍රවණය කරන්න මේ කාරණා තවදුරටත් පැහැදිලි කරගන්න ඔබට අවස්ථාව ලැබෙයි. ස්වාමීන් වහන්සේ දැන් වර්තමානයේ තියෙන ගැටලුවක් තමයි මේ මේ ධර්මා මාර්ගයට යොමු වුණ බොහෝ දෙනාට ඒ කාර්යයේ නිරත වෙනකොට තමන්ට තමන් පත්වන යම්කිසි තත්වයක් වරදවා වටහා ගන්නවා තමන් මම මේ මාර්ගඵලය ලැබුවා මට මේ தත්ත්වය ඇති වුණා මම මෙහෙම වුණා කියලා වැරදි වැටහීම් ලබා ගන්නවා. ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ චිත්ත විසුද්ධිය ඇති වුණා කියලා අපි කොහොමද යමෙක් වටහා ගන්න මේ තේරුම් ගන්නේ කොහොමද මේ කාරණාව? ඔව් ඒක මේ ගොඩක් තේරුම් ගන්න ඕන කාරණාවක්. මොකද සමාධියක් නැතුව කෙනෙක් සමාධිගත වුණා කියලා සිටීම මේ ලොකු මුලාවක්. එතකොට අපි හරියට දැනගන්න ඕනේ මේ මේ චිත්තවිසුද්ධිය කියන චිත්ත සමාධිය මොන වගේ தත්වයක්ද ඒකේ තියෙන ප්‍රධාන ස්වභාවයන් මොනවාද ඒක අත්දකිද්දී අපිට වෙන්නේ මොකද්ද කියලා අපි දැනගෙන තියෙන්න ඕනේ. ඒ චිත්ත විසුද්ධිය කියන එක කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි يعني චිත්ත සමාධිය, උපචාර සමාධිය. අනෙක මේ ධ්‍යාන සමාධිය. එන සමාධිය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. උපචාර සමාධි සහ ධ්‍යාන සමාධි කියලා. උපචාර සමාධි කියන්නේ අපි යම්කිසි කමඨහනක් වුණ අරගෙන මේ පුරුදු කරනවා. මේ කමඨහන භාවිතා කරන භාවිතා කරන්න කාමච්ඡන්දය අඩු වෙන පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් අපේ හිතේ නිරන්තරයෙන් සාමාන්‍ය සිතක තියෙන ලක්ෂණය තමයි කාම වස්තු හරියට අරමුණු වෙනවා. මතක් වෙනවා. මේ දැන් තනියම වෙලා වුණත් හරියට මතක් වෙනවා. දැන් පාඩම් කර දරුවන්ට වෙන්නේත් ඒකයි. කෑම මතක් වෙනවා. කෑම කියන්නේ කාම වස්තුනේ. ජංගම දුරගතනේ මතක් වෙනවා. ඒකත් කාම වස්තුවන්නේ. ඇඳ මතක් වෙනවා. ඒක ඇඳත් කාම වස්තුවන්නේ. <laughs> ඒ වගේ මේ සාමාන්‍ය හිතකට හැමතිස්සෙම කාම වස්තු වරුමු වෙනවා. يعني කාමයන් ඔස්සේ දුවන ගතිය, ලුහු බඳින ගතිය හිතේ තියෙනවා. දැන් උපචාර සමාධියට එනකොට අනින් ලුහු බඳින ගතිය අඩු වෙනවා. දැන් මේ උපචාර தත්ත්වය තුල අර උපචාර කියන්නේ ධානය අසල ගැවසෙනවා කියන වගේ අර්ථයක්. ධානය අසල ගැවසෙනවා වගේ අර්ථයක් උපචාර කියන්නේ. දැන් මේ උපචාර මට්ටමට ආවට පස්සේ උපචාර මට්ටමේ මූලික හරියට විශේෂයෙන්ම දැනෙනවා මේ ලුහු බඳින ගතිය අඩුයි. හඹායම අඩුයි. හඹායම අඩුයි කියලා Tamanටම දැනෙනවා වෙනස. ඊළඟට අර හිතේ අර එක එකනක් එක තිබෙයි හැප්පිච්ච ගතිය අර අතුලාන්තෙන් අර පුපුරු ගහ ගහ හිටපු ගතිය ඒ ඒ ව්‍යාපාද ස්වභාවය ව්‍යාපාද සහගතව අරමුණු වෙන ස්වභාවය එක එකයි අඩු බව දැනෙන්න පටන් ගන්නවා. හිතේ තිබ මැලි ගතිය අඩුලා ටිකක් වද ප්‍රමෝද ගතියක් වගේ දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේ මේ උපචාරයේ මුල් අවස්ථාවලදීම තමයි දැනෙන උපචාර සමාධියේදී කෙලෙස් මේ කාමවස්තු පස්සේ දුවන ගතිය අඩු ගතිය, ව්‍යාපාද සහගත අරමුණු වීම අඩු ගතිය. අඩු ගතිය. නැත්තරම නෑ නෙවෙයි. ඒ උපචාරයේ තුලත් ඒ අදාළ කර්මස්ථානයේ තුල නැවත නැවත වාසය කරන්න වාසය කරන්න තව තව කාමච්ඡන්දය අඩු වෙනවා. අන්තිමට මේ උපචාරයේ අර හොඳ මට්ටමකට ආවට පස්සේ අර කාම කාම වස්තු පිළිබඳව ඇලීම් නැහැ. ව්‍යාපාදයේ උපදින්නේ නැහැ. තීන මිද්දේ නැහැ. නීවරණයන් తాවකාලිකව බොහෝ දුරට දුර වෙලා උපචාර මට්ටමේ හොඳම தත්ත්වෙදී චිත්ත රූප පහළ වෙනවා. නමුත් ඒ පහළ වෙන රූපය ගැන ලෝභකම් උපදින්නේ නැහැ. සාමාන්‍ය ජීවිතේ නම් මොකක් හරි ශරීරයක් මතක් වුණොත් ඒ ශරීරය සම්බන්ධව ඇලීමක් උපදින්න පුළුවන්. ඇලීමක් එහෙම දැවෙන ගතිය. අර උපචාර මට්ටමේ හොඳම தත්යකට ගියාට පස්සේ චිත්ත රූප පහළ වෙන්න පුළුවන්. අම මතක් වීම කියන එක අර චිත්ත පරම්පරාවේ තියෙන න්‍යාමයට අනුකූලව මතක් වීම වගේ දෙයක් වෙන්න පුළුවන්. නමුත් අම්මපස්සේ හිත දුවන්නේ. දුවන්නේම නැහැ. ඒක නිකම්ම නිකන් අර අදාළ නැති චිත්‍ර රූපයක් වගේ. ඒක අදාළ නැහැ. අනේ උපචාර මට්ටම රාවට පස්සේ චිත්ත රූප පහළ වුණත් ඒවා පස්සේ කොහොමවත් හඹා යන ගතියක් ඒවා අදාළ නැති ගතියක් වගේ. උපචාර කියන මතකයට ආවත් ඒකට ඇලීමක් ඇලීමක් නැහැ. ඒකට ගැටීමක් නැහැ. කිසිසේත් මේ පස්සේ හඹා යෑමක් නෑ උපචාර හොඳ මට්ටමේ. හැබැයි උපචාරය තුලදිත් අපි යම් කිසි උත්සාහයකින් තමයි අරමුණ තුල ඉන්නේ. ඒකෝ ආනාපාන අරමුණ කියලා ආනාපාන අරමුණේ උත්සාහයෙන් අපි වාසය කරන්නේ. නැවත නැවත උත්සාහයෙන් අරමුණටම යනවා. අරමුණටම යනවා. අරමුණටම යනවා. මෙන්න මෙහි උපචාර මට්ටම හොඳට වර්ධනය වුණාට පස්සේ නීවරණ දුරු වුණාට පස්සේ උත්සාහයෙන් අර උපචාරය තුළ වාසය කරන ශ්‍රාවකයාගේ හිත මෙයා නොහිතන වෙලාවක. يعني මෙන්න මේ වෙලාවේ වෙන්න ඕනේ. එහෙම කියලා එහෙම අමාරුවෙන් ඉස්සෙල්ලාම මේ උපචාරයක ඉඳලා මේ ධානයකට යද්දී උපචාරය තුළ උත්සාහයෙන් කටයුතු කරපු කෙනා නීවරණ දුරු කර ගනිමින් කටයුතු කරපු කෙනා නොහිතන වෙලාවක හරියට තමන්ගේ පාලනයෙන් මේ ගැලවිලා ගිහිල්ලා වගේ අර අදාළ ආරම්භණයේම නිදහසේ උත්සාහයක් නැතුව හිත નિરાයාසයෙන් වැඩ කරන්න පටන් ගන්නවා. අර උත්සාහයෙන් තමයි උපචාර සමාධිය තුළදී අර අරමුණු තුළ වාසය කළේ. ධානයේකටපත් වෙද්දි වෙන්නේ අර අරමුණ තුළ උත්සාහයක් නැතුව ඒ අරමුණ નિરાයාසයෙන්ම වැඩ කරන ගතියක්. තමන්ට තියෙන අරමුණ තුළ වාසය කිරීම ඔහේ ඉන්න ඉන්න තියෙන්නේ. අර කුසලාරම්මණයේම නැවත නැවත නිදහසේ වාසය කිරීමක් තියෙනවා. හැබැයි උපචාර tattෙදි උත්සාහය ආශ්‍රය. ඒක මේ වගේ. අපි හිතමු ඔන්න මේ 1000 තියෙන කාලෙක මේ ටැංකියකින් නානවා අපි. ස්නානය කරනවා. දැන් ටැංකියෙන් නාදී ටැංකියට පණිට්ටුව දානවා ඇඟට දා ගන්නවා. ටැංකියට පණිට්ටුව දානවා ඇඟට දා ගන්නවා. ඇත්තට එතන යම් සුවයක් තියෙනවා. නමුත් එතන මහන්සියක් තියෙනවා. දානවා ගන්න. ආයාසයක් දරලා ආයාසයක් දරන්න වෙනවා. ටැංකියට පැන්නොත් මොකද වෙන්නේ? උසහාය උසහායක් නැහැ ඉස්සරහට වඩා සැපද නැද්ද? සැපයි. උපචාර මට්ටම වගේ තමාර පණිත් වෙන්නේ නැහැ. උත්සාහයෙන් තමයි උපචාර මට්ටමේදී අපි අර කුසල ආරම්භණය තුල ඉන්නේ. ධාන අවස්ථාවේදී ටැංකියට පැනනවා. ආයි කරන්න දෙයක් නැහැ. අර ටැංකිය තුල ඉන්නවා වගේ තාම සුවදායි විදියට මේ විතක්ක ਵਿਚාර කීටි සුඛ ඒකාග්‍රතාව සහිත මේ සුවදායි මානසික මට්ටම අත්දකින්න පුළුවන් ඊළඟට ධාන මට්ටමක් තුලදී අපිට දැන් මේ ධානයෙන් එළියට එනවා කියලා හිතන්නවත් බෑ. හිතන්නවත් බැරි එහෙම හිතෙනවා නම් එහෙම හිතනවා නම් මේක ධානයකුත් නෙවෙයි. ධාන මට්ටමත්වදී අපට වෙනත් දේවල් හිතෙන්නේ නැහැ. හිතෙන්නේ නැහැ. හිතන්න බෑ. හිතෙනවා නම් හිතනවා නම් ධාන මට්ටමකුත් නෙවෙයි. නෙවෙයි මේක හරියට තේරුම් ගන්න ඕන තැනක්. ධානය කියන එක. ඒ කියන්නේ චිත්තසුද්ධිය හොඳ තැනක් විතර ධාන මට්ටම කියද්දී හොඳට මතක තියාගන්න අපේ පින්නත්නි ධාන මට්ටමේදී මේ ආයේ වෙන වෙන දේවල් හිතන්න බෑ හිතෙන්නේ නෑ අර අදාළ කුසලාරම්මණය තුළම නිරුත්සාහයෙන් උත්සාහ රහිතව ඊටාම සෝදායිව වාසය කිරීම සිද්ධ වෙන්නේ අර තමන්ගේ අර පුණ්‍ය මහිමය අනුව කුසල ශක්තිය අනුව යම් කාලයක් ධානය තුල වාසය කරලා ඒ ධානයෙන් තමන් මිදෙනවා මුල්ම අවස්ථාවේ. පස්සේ මේ ධානය හොඳට පුරුදු කළාට පස්සේ ධානය හොඳට පුරුදු කළාට පස්සේ ධානය ඔය වශී කර ගැනීම කියන தත්වයන්ට එනකොට තමයි අදිෂ්ඨානෙන් සමාධියට ගිහිල්ලා ඒ අදිෂ්ඨාන කරගත තුල කාලය සමාධියේ වාසය කළා එළියට එන විදිහට හිත සකස් කරගන්න පුළුවන් වෙන්නේ එතකොට මේ චිත්තසුද්ධිය ලබා ඇති බව තේරුම් ගැනීමේදී අර උපචාර මට්ටමේ ප්‍රධාන ලක්ෂණය තමයි නීවරණ එන්නෙන් අඩුවෙලා අඩුවෙලා අඩුවෙලා යනවා චිත්‍රූප වගේ පහළ වෙන්න පුළුවන් නමුත් ඒව අපට අදාළ නැහැ ධානයේදී ඒ කිසිම චිත්ත රූපයක්වත් නැහැ. කුසල ආරම්මණයෙම නිරුස්සහයෙන්ම වාසය කිරීම සිද්ධ වෙනවා. එහෙම තමයි කාරණා දෙක විස්තර කරන්න පුළුවන්. හොඳයි ස්වාමීන් වහන්සේ මේ බොහෝ දෙනා දැන් අද කාලේ තමන්ගේ සිතට තමන් භාවනාවන් සිද්ධ කරගෙන යනකොට තමන් ගේ ඒ තමන් පත්තන එක එක තත්ත්වයන් තමන්ගේ සිතට දැනෙන දේවල් ඔවුන් වැරදිට වටහා ගන්නවා තමන් මං සෝවන් වුණාය මම මෙන්න මේ தത്വයටපත් වුණාය කියලා වැරදි වටහා ගැනීමකට ලක් වෙනවා. ඉතින් ඒ විදිහට ඔබට වැරදි වටහා ගැනීමක් ඇති කර නොගෙන මේ වැරදිවම චිත්තවිසුද්ධියට ඔබපත් වුණාද කියන කාරණාව කෙලෙසින්ද තේරුම් ගන්න කියලා තමයි අපේ ස්වාමීන් වහන්සේ කියලා දුන්නේ බොහොමත්ම පැහැදිලිව උදාහරණකින් හර දක්වමින් උන්වහන්සේ අපට ඒ කාරණාව පැහැදිලි කළා. ස්වාමීන් වහන්සේ මේ අපිට ඊළඟ ප්‍රශ්නය යොමු වන්නේ චිත්ත විසුද්ධිය සඳහා භාවිතා කළ හැකි භාවනා කර්මස්ථාන මොනවාද කියන ප්‍රශ්නය. ඔව්. එහෙන් භාවිතා කළ හැකි බොහෝ කර්මස්ථාන බුදුන් වහන්සේ අපට මේ අනුශාසනා කරලා මේ තියෙනවා. විශේෂයෙන්ම මේ බුද්ධ ධර්ම සතිය වගේ භාවනාවක්. කියන්නේ හිත එකඟ කරගන්න භාවිතා කරන්න පුළුවන් බුද්ධානුස්සතිය. ඊළඟට මරණානුස්සතියනොත් පුළුවන් චිත්ත සමාධියකට යන්න. ඊළඟට මෙත්තානුස්සතිය, මෛත්‍රී භාවනාව තුළින් එහෙම. ඊළඟට මේ අසුභානුස්සතිය තුන. අසුභය තුලින් ධ්‍යාන වලට පාව යන්න පුළුවන්. ආනාපාන සතිය. ඒ වගේ මේ කසින භාවනාව, චිත්ත සුද්ධියට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේ මේ ඔය සතරහදිපට්ඨානය තුල සඳහන් වෙලා තියෙන අතර වේදනානුපස්සනාවනොත් ඒ විදර්ශනාවෙන්ම චිත්ත සමාධියකට යන්න පුළුවන්. නමුත් අපි ගොඩක් දුරට අද කතා කරන්නේ මේ සමතය ඇති කර ගැනීමට අදාළ කමටහන් ගැන. මෙහෙම දෙයක්ත් තියෙනවා දැන් මේ ඉස්සෙල්ලා අර මේ යසිත් මේ මහත්මයා සඳහන් කළා මේ චිත්තවිසුද්ධිය ලබා ඇති බව තේරුම් ගන්න අපිට කතා කරපු දේවල් වටිනවා කියලා. එතනදී තව දෙයක් අපි කතා කරන්න ඕනේ. මේ මේ මේ භාවනාවත් තුළින් චිත්ත සමාධියකට යන්න ලොකු ගුණයක් තියෙනවා. දැන් ඔය මේ චිත්ත විසුද්ධිය නැත්තම් ඔය ධානවලට කියන උත්තරී මනුෂ්‍ය ධම්ම කියන වචනයක් භාවිත කරනවා. උත්තරී මනුෂ්‍ය ධම්ම කියන්නේ උතුම් මිනිසුන් විසින් ඇසුරු කරන ධර්මයක් ඒ චිත්ත සමාධිය කියන්නේ. උතුම් මිනිසුන් විසින් ඇසුරු කරන ධර්මතාවයක් තමයි චිත්ත සමාධිය කියන්නේ ධර්මයක්. එතකොට මේ උතුම් මිනිසුන් ඇසුරු කරන දෙයක් නම් චිත්ත සමාධිය අපි උතුම් මිනිසුන් නොවුනොත් <laughs> අපේ සමාධිය ඇති කරගන්න බෑ. මේ එතකොට අපේ ජීවිතවල මේ සීල විසුද්ධියේදී මේ සතර සංවර සීලයත් එක්ක මේ ගුණාත්මක පැති ගන්න. දැන් ආරස්ඨාංග මාර්ගය ගත්තම අව්‍යාපාද සංකල්පන, අවිහිංසා සංකල්පන, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන ඔක්කොම වැටෙන ගුණයට. ගුණාත්මක පැත්තට. එතකොට අපේ ජීවිතවල මේ මෛත්‍රී සහගත ස්වභාවය, කරුණාවන්තකම ඒ වගේ මේ පරිත්‍යාගශීලී ස්වභාවය, මේ වරදට සමාව දෙන ස්වභාවය ඒ වගේ අර මේ ගුණාත්මක මේ අපි දන්නේ ගුණවන්තකම කියන එක. ඒ ගුණවන්තකම කියන එක හොඳට තියෙන්න ඕනේ. ඒ ගුණවන්තකම් රහිතව මෙවැනි තත්ත්වයකට යනවා කියන එක අපහසුයි. එතකොට ඒවයි ගුණවන්තකම් මිශ්‍ර කරගනිමින් තමයි මෙත්තානුසතිය වර්ධනය කරගන්න ඕනේ. බුද්ධානුසතිය වර්ධනය කරගන්න ඕනේ. ඒ බුද්ධානුසතියේ සම්බන්ධ සූත්‍රයක් තියෙනවා මහා නාම කියලා. ඒ සූත්‍රයේ බුදුන් වහන්සේ දේශනා කරනවා මේ ක්‍රමානුකූලව බුදුගුණ වඩද්දි වෙන්නේ මොකද්ද කියලා. දැන් අපි හිතමුන්න මේ දැන් බුද්ධානුසතිය වඩද්දි බුදුගුණ ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණය, සම්මා සම්බුද්ධ ගුණය ආදී ගුණ ගන්නවා. ගුණ අරගෙන බුදුන් වහන්සේ දැන් බුදු ගුණ මෙනෙහි කරද්දී අපිට බුදුන් වහන්සේ මතක් වෙනවානේ. මේ බුදුන් වහන්සේ මතක් වෙමින් තමයි බුදු ගුණ මානසිකාර කරන්නේ. දැන් අපි තුමු දැන් අම්ම කෙනෙක්ගේ ගීතයක් අහනවා කියලා මව් ගුණ කියවෙන. ඒතර මව් ගුණ කියවෙන ගීතය අහද්දී අපිට අපි අම්ම මතක් වෙනවානේ. ඒ වගේ පිය ගුණ සහිත ගීතයක් ඇහෙද්දී කියද්දී තාත්තා මතක් වෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ ගුණ මෙනෙහි කරද්දී බුදුන් වහන්සේත් ඒ එක්කම හිතින් නැවත නැවත ආවර්තනන ගතියක් තියෙනවා. කෙනෙක් කොහොම හොඳට බුදුගුණ භාවනාවේ යෙදෙනකොට දේශනාවේ තියෙන බුදුන් වහන්සේ මේ සඳහන් කළාම ඒක රාග දේශ මොහ එන්නේ නඩු වෙනවා. රාගය අරමුණු වෙන එක, දේශය අරමුණු වෙන එක අඩු වෙමින් එයාට වැඩිපුර අරමුණු වෙන්නේ බුදුන් වහන්සේ. ඒ කියන්නේ අර ලෝභ දේශ මොහ අරමුණු වෙන එක අඩු වෙමින් බුදුරජාණන් වහන්සේ අරමුණු වෙන එක වැඩි වෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ අරමුණු වෙන්න අරමුණු වෙන්න සඳහන් කරනවා මෙයාගේ ලෝභ දේශ මොහ අඩු වෙලා බුදුරජාණන් වහන්සේ අරමුණු කරගත්ත හිතක් සකස් වෙන පටන් ගන්නවා. බුදුන් වහන්සේ අරමුණු කරගත්ත හිතක් සකස් වෙන පටන් ගන්නවා. මේ බුදුරජාණන් වහන්සේ අරමුණු වෙන ලෝභ දේශ මොහ යටපත් වෙච්ච හිතට කියනවා හොඳට ධර්මයේ වැටෙන්නේ. ඉගෙන මේ නීවරණ අඩුවීම ධර්මයේ වැටෙන්න ලොකු හේතුවක් වෙනවා කියලා සූත්‍රයෙන් ප්‍රකට වෙනවා. ඊළඟට සඳහන් කරනවා බුදු ගුණ අරමුණු කරන බුදු ගුණ අරමුණු කරමින් වාසය කරන ලෝභ දේශ මොහ යටපත් වෙච්ච බුදුන් වහන්සේම අරමුණු කරලා මේ වැඩ කරන ධර්මයේ වැටහෙන මේ හිතට ප්‍රමෝදය තියෙන පටන් ගන්නවා ඊළඟ සඳහන් කරන්නේ ප්‍රමෝදයේ හේතු වෙලා මෙයාට ඇති වෙනවා කියනවා ප්‍රීතිය ප්‍රීතිය හේතුල මෙයාට ඇති වෙනවා කියනවා පස්සද්ධිය පස්සද්ධිය හේතුල මෙයාට ඇති වෙනවා කියනවා සැපය සැපය හේතුල මෙයාට ඇති වෙනවා කියනවා චිත්ත සමාධිය එතකොට මේ බුද්ධානුස්සති භාවනාදී තුන ඉතා පැහැදිලි අපට මේ ප්‍රඥාව වර්ධනය වෙන ගමන් ලෝභ දේශ මොහත් අඩු කරගෙන ගැඹුරු චිත්ත සමාධියකට යන්න. ඒ හින්දා පින්නත් මේ බුද්ධානුස්සතිය, මරණානුස්සතිය, අසුභානුස්සතිය, ආනාපානසතිය මේ ආදී කර්මස්ථාන ගැන හොඳ කල්යාණ මිත්‍රවරුන්ගෙන් දැනගෙන මේ එන පැවිදි විතරන්නේ දක්ෂ කමටහන් දන්න හොඳ දක්ෂ අය ඉන්න පුළුවන් ගිහි සමාජය තුල. ගොඩක් නැති වුණත් ඉන්න පුළුවන්. එවැනි විශ්වසනීය සත්පුරු ශාස්ත්‍රයක් තුලින් මේ අපි ඒක පුරුදු කරන්න ඕනේ. මේ කියන්නේ මේ අර ක්ලේශ සහගත ස්වභාවය කියන්නේ මේ ඇත්තටම බොහෝම භයානක මරණයක් වෙන්න පුළුවන් එවැනි කෙනෙක්ගේ. ඒ කියන්නේ මේ ඒකත් පොඩ්ඩක් කියන්න ඕනේ දැන් අපිට මේ සාමාන්‍ය ජීවිතයේ අකුසලයක් හටගත්තට පස්සේ දුරු කරගන්න කොච්චර නෑනවා. නැහ විතුන් ගෙදර ඉන්න කෙනෙක් එක තරහ යනවා. සාමාන්‍ය කොච්චර වෙලා යනවද ඒක දුරු කරගන්න. විනාඩි 5කින් පැයකින් මේක සමහර අයට දවස් ගණන් මාස ගණන්. දැන් මේ මරණාසන්න මොහොත අපි ගමු. මරණාසන්න මොහොතේ අපිට තරහකාරයෙන් මතක් වෙනවා. හරිද? මැරෙන්න ඕනද නේද? ඒක දුරු කරගන්න පුළුවන් වේද අපිට තප්පරින් ටිකේ. සාමාන්‍ය මේ හොඳට ඇඟේ හයිය තියෙන කාලෙත් හොඳ හයියට ඉන්න කාලෙත් කෙනෙක් එක්ක හටගන්න තරහ නැති කරගන්න මේ දවස් ගණන් යනවනවා. මේ සමහර ශරීරය ගැන තියෙන ඇලීම් නැති කරගන්න වරු ගණන් යනවනවා. මරණාසන්න මොහොතේ කර කියා ගන්න දෙයක් නැති වෙනවා. අබල දුබල වෙලා කර කියා ගන්න දෙයක් නැතුව ඇඳට වැටලා ඉන්න වෙලාවේ කෙලෙස් උපදිනව දුරු කරගන්න බැහැ. ඒක අපේ මේ අපේ මහා සංඝරත්නය නිරන්තරයෙන්ම අපි සඳහන් කරන්නේ මේ භාවනාව වර්ධනය කරගන්න. හිත පිරිසුදු කරගන්න. ඔය ආනාපාන සති සමාධියම ඇති කරගත්තට පස්සේ බුද්ධ දේශනා සඳහන් වෙනවා මේ රාහුල වාද සූත්‍රය. රාහුල ස්වාමීන් වහන්සේට කියනවා පින්වත් රාහුල මේ ආනාපාන සතිය සමාධිය භාවිත බහුලීකృత කළොත් එයාගේ අවසාන හුස්මත් සිහියෙන්ම කියන ගන්න. එන අවසානට අපි ගන්නවනේ හුස්ම මැරෙන වෙලාවේ ඉහළටනම් පහළට ගොඩාක් අය ඕක ගන්න සිහියෙන් දසිහින්ද? අසිහියෙන්. නමුත් ආනාපාන සතිය ආදී සිත සමාධියක් වඩපු කෙනෙක් මොකද වෙන්නේ මරණාසන්න උන්ට අවසාන හුස්ම සිහියෙන්මයි. අවසාන හුස්ම ප්‍රාශ්වාසයත් සිහියෙන්මයි ගන්න. කියන්නේ වික්ෂිප්ත මනසකින් නෙවෙයි. නෙවෙයි. ඉතින් මෛත්‍රී සමාධිය භාවිතා කරාට පස්සේ අපි අහලා තියෙන අසම්මුල්ලෝ කාලං කරෝති. සිහි මුලා වෙන්නේ නැතුව මරණය සිද්ධ වෙන්නේ. සුගතියට යනවා. මේ නිවන් දකින්න විතරක් නෙවෙයි අතන නිවන් දකින්නකම් සුගතිගාමී ජීවිත ලබන්නත් මේ චිත්ත සමාධිය ආදී උපකාර වෙනවා. ඒ නිසා මේ මේ සඳහන් කළ කමඨහන් චිත්ත සුද්ධිය සඳහා භාවිතා කළ යුතු කමඨහන් නිර්වාණ අවබෝධයටත් උපකාර වෙන විදිහට මේ මේ ජීවිතයටත් උපකාර වෙන විදිහට අපි පුරුදු කරනවා. එහෙමයි. ස්වාමීන් වහන්සේ අපට සඳහන් කළේ චිත්තවිසුද්ධියට උපකාරී වන භාවනා කමඨහන් පිළිබඳව බුද්ධානුස්සතිය, මරණානුස්සතිය, වගේම ආනාපානසතිය එන ආදී වශයෙන් කමඨහන් කිහිපයක් පිළිබඳව ස්වාමීන් වහන්සේ අපට කියා පහදා දුන්නා කාල වේලාවත් එක්ක මේ සියල්ල එකින් එක විග්‍රහ කරන්නත් අපට අවස්ථාව ලැබෙන්නේ නැති නිසා අපි මීළඟ ගැටලුව වෙත යොමු වෙන ස්වාමීන් වහන්සේ අපි තවමත් ඉක්මනින් දැන කියා ගන්නට කැමති ඔබ වහන්සේගෙන් දැන් යමෙක් කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ යමෙක් තර්ක කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ නම් මේ දේවල් කරන්න පුළුවන්. ඒ කාලේ මිනිස්සු මෙච්චර කාර්යබහුල නැහැ. වගකීම් නැහැ මෙච්චර භෞතික සම්පත් මිනිසුන්ට නැහැ. ඔවුන් බොහොම නිදහසේ වාසය කළේ. නමුත් අද කාලේ එහෙම නෙවෙයි. අද මිනිස්සු කාර්යබහුල ස්වාමීන් වහන්සේ රැකිරක්ෂා වලට යනවා, ව්‍යාපාර කටයුතු වල යනවා, පවුල් පවුලේ වැඩ කටයුතු සහ බලන්න ඕනේ. ඉතින් ගැටීම් වැඩි, ඇලීම් වැඩි මෙවැනි තත්වයක් එක්ක චිත්තවිසුද්ධිය ප්‍රගුණ කරන්න පුළුවන් නේද කියලා මේක තර්ක කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඔව් එහෙම අහන්න පුළුවන්. එහෙම කියන වැත්තට. මේ ඇත්තට අපිට ඕනෑම දෙයක් කරන්න නම් ඔය ඉරිදිපාද සංයුත්තේ සඳහන් කරලා තියෙනවා ඕනෑම යහපත් සිද්ධියක් කරගන්න නම් ඒ සිද්ධිය ගැන ලොකු කැමැත්තක් තියෙන්න ඕන. යමක් ගැන ලොකු කැමැත්තක් තියෙනවා නම් ඒ කැමැත්තේ මට්ටමට වැඩේ කරනවා. දැන් අපි ගම තරුණ දරුවෝ එහෙම ඉන්නේ ආදරය කරන. දැන් තමන් අර අර යමෙකුට කැමති නම් ඒ කැමැත්තේ එයා තමන්ගේ කරගන්න යම් කැමැත්තක්ද තියෙන්නේ කැමැත්තේ මට්ටමට තමන්ගේ කරගන්න වෙහෙසෙනවා. හරි? ඒක අපි මේ සාමාන්‍ය ජීවිතේ ගොඩක් දැකලා තියෙන එකක්. අපි ඊළඟට හිතමු මේ මෙහෙම දේකුත් දැන් මේ ගොඩාක් කාර්ය කියනවා මේ වැඩ වැඩි නිවාඩු ගන්න බෑ අපිත් එක කියනවා. මහ පොයටත් එන්න බෑ කියනවා මේ සිල් ගන්නත් සමහර අයතු මේ වැඩ වැඩි කියනවා. දැන් මම මෙහෙම එකක් කිව්වොත්. හරිද? ලබන සතියේ ලබන සතියේ දවස් 5ක මේ හොඳ විදේශ සංචාරයකට එක්කගෙන යනවා. යන්න මුදල් ගන්නෙත් නැහැ. එන්න මුදල් මේ අය කරන්නෙත් නැහැ. ඉන්න මුදල් අය කරන්නෙත් නැහැ. ස්විට්සර්ලන්තේ හරි එංගලන්තේ හරි හරිද? දවස් 5ක මේ විනෝද ගමනක්. මේ ආරාධනාවක් කළොත් මොකද කියන්නේ? නේද? අනේ වැඩ කියයිද? නැති විවේක නැති වෙනවා. ඇයි වැඩේට කැමැත්ත වැඩි නිසා. ගමනට තියෙන කැමැත්ත කොච්චරද කියනවනම් නේද? දැන් උනත් එන්නක් කියලා කියවෙන්න පුළුවන්. එතකොට මේ මේ චිත්තවිසුද්ධිය ඇති කරගන්න ලොකු කැමැත්තක් තියෙනවා. ඒකට තමයි කියන්නේ ධාන රමතාවය කියලා. ධානය ධාන ඇති කර ගැනීමට කෙනෙකුට තියෙන ඇති වෙන ලොකු කැමැත්තට කියනවා ධාන රමතාවය කියලා. ඒ ධාන සඳහා කැමැත්ත ඇති වෙන්නේ ධානයක් සමාධියක් නැති හිතේ තියෙන කටුක බව දැනෙන්නේ. ඒ කාමච්ඡන්දේ නිසා, ව්‍යාපාදේ නිසා, පසුතැවීම නිසා, සංසුන් වීම නිසා, සැක නිසා මේ මේ විඳින දුක හොඳට දැනෙන්න ඕනේ. මේ ඇත්තට මේ මේ සැප කොට්ට සැප මෙට්ටවල හිටියට හිත තියෙන්නේ කටු ගොඩක් උඩ වගේද නැද්ද? මේ මස් ගොඩ තියෙන හොඳ මෙට්ට උඩ. හිත තියෙන්නේ තනිකරම කටු ගොඩක් උඩ වගේ. රිදෙනවා, කකියනවා, උපුරු ගහනවා හිත කියන එක. ඒතර මේකට සැපක් දෙන්න ඕන අපි. මේකට නිදහසක් දෙන්න ඕනේ. අන්නේ නිදහස් තමයි චිත්ත සමාධිය කියන්නේ. එතකොට මේ හිත හිතියන හිත විදෙන දුක දිහා යන බලනවා නම් හරිද මේ ප්‍රීති සුඛ සහිත ධ්‍යාන තත්යකට යන්න යාට අදහස් වෙනවා. ඊළඟට මේ මෙවැනි ධ්‍යාන තත්යක් ඇති නොකර ගැනීම ආදීනව යමෙක් මෙනෙහි කළොත්. එනේ සසර ගමන වර්ධින්න පුළුවන්, නිර්වාණය මඟ හැරෙන්න පුළුවන්. හරිද? ඒ ඒ ඒ ධ්‍යාන තත්යක් ඇති නොකර ගැනීම ආදීනව මෙනෙහි කරන්න ඕනේ. ධ්‍යාන තත්වයක් ඇති කර ගැනීමේ ආනිසංස මෙනෙහි කරන්න ඕනේ. අන්න එතකොට මෙවැනි තත්වයක් ඇති කරගන්නට අවශ්‍ය කැමැත්ත. ඔව් කැමැත්ත වර්ධනය වෙනවා. දැන් තව කාරණාවක් කියන්න. දැන් කියනවනේ දැන් මේ කාලේ වැඩ වැඩි කියලා. දැන් දැන් මේ ඒ කාලේ අම්මලට බුද්ධ කාලේ වොෂින් මැෂින් තිබ්බද? නෑනේ. රෙදි ටික අරගෙන ඈතට යන මේ මොනවද මේ ජල ජල පහසුකම් තිබ්බද? මේ දැන් අපේ අම්මලට කුස්සියේ වෙනම සිංක් එකට වතුර ටික දෙනවා. හරිද වොෂින් මැෂින් නැහැ ඊළඟට මොනවාද මේ සීත කරන නැහැ ඊළඟට දැන් බලන්න ඔය සමහර පෝච්චි තියෙනවා ඒ පෝච්චියේ තියලා යන්න විතරයි අකුර තියෙන්නේ ඒක පැහැෙනකොට කෑ ගන්නවා ඒ අතරෙත් වැඩක් කරගන්න බැරිද රෙදි ටික වොෂින් මැෂින් එකට දාලා වැඩක් කරගන්න බැරිද දැන් මොනවද කරන්නේ ගොඩක් අය ඒක ජංගම දුරකට අතර ගන්නවා බස් එකේ ගියත් එහෙම අපි බනවලට එහෙම හිතුව ගමන් මේ ගමන් විවාහේ බස වඩිද්දී අපි දකිනවා ගොඩාක් අයලා ෆෝන් මේ ජංගම දුරු කරන සමයදී තමයි ඉන්නේ. Wi-Fi වැඩ ගන්න වාහන වලට වෙනන් ඉන්නේ. <laughs> එතකොට අපිට වෙලා තියෙන විවේකයේ තියෙනවා. අතීතයේ හිතපාරක් තරම් විවේකයේ තියෙන අපේ විවේකය වැරදි දේවල් වලට කියන්නේ අනවශ්‍ය අනවශ්‍ය දේවල් වලට භාවිතා කරනවා. ඒ හිඳ තමයි අපිට ඇත්තට කාලයක් නැති නැත්තම් හොඳට හිතන බැලුවොත් හොඳට කාලය තියෙනවා. කැමැත්ත පවණයි සන්නස අවශ්‍යයි. ඔව් විශේෂයෙන්ම කැමැත්ත තියෙනවා නම් කාලය ලැබෙනවා අපිට කියන්නේ කාලය සකස් වෙනවා. අන්දරයට කිරි වලට බඩේ ඉඩ හම්බුනා වගේ තමයි සන්නස. <laughs> කැමැත්ත වැඩි වෙනවා. එහෙමයි. <laughs> ඉතින් ස්වාමීන් වහන්සේ සඳහන් කළේ මේ ඇත්තම අද කාලේ බොහෝ දෙනා මේ සඳහන් කරන දෙයක් තමයි මම ස්වාමීන් වහන්සේගෙන් විමසුවේ මේ ඇත්තටම අපිට කාලය නෑ අපිට වගකීම් වැඩි යනාදී වශයෙන් බොහෝ නිදහසට කාරණා ස්වාමීන් වහන්සේ ගෙනහැර දක්වන බොහෝ දෙනා මේ වගේ අවස්ථාවල් වලදී ඉතින් ස්වාමීන් වහන්සේ ඒකට තමයි අපිට අපූර්ව උත්තරයක් ලබා දුන්නේ ස්වාමීන් වහන්සේ අපිට කාල වේලාව නම් දැන් නිමවටපත් වෙලා තියෙනවා නමුත් තවත් එක් වැදගත් කාරණාවක් ඔබ වහන්සේගෙන් දැන කියාගෙන වැඩසටහන නිමවටපත් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ චිත්ත විසුද්ධිය පිණිස ශීල විසුද්ධිය අත්‍යවශ්‍යමද කියන කාරණාව අපිට දැන කියා ගන්නට ඕන ස්වාමීන් වහන්සේ. ඔව් දැන් අපි හිතමු මේ වතුර ටිකක් තියෙනවා අපිට ලැබෙන දෙන කාලයකට හින්ද උපමාවකින් කියන්නේ සඳහන් කරන්නේ වතුර පිරුණු කලයක් තියෙනවා. කලේ නැතුව වතුර ටික රැක ගන්න පුළුවන්ද? බැහැ. අන්නේ වගේ තමයි චිත්ත විසුද්ධිය හරියට ඒ වතුර ටික වගේ නම. සීල විසුද්ධිය කලේ වගේ. දැන් මේක අපිට තේරුම් ගන්න පුළුවන් තැන් තියෙනවා. අපි තුන් මොනවා හරි යම්කි අල්පමාත්‍රීය හරි චිත්ත සමාධියක් ඇති කරගත්ත කෙනෙක් ඉන්නවා කියලා. එයාට තවත් කෙනෙක් කරන අසාධාරණයක් හින්දා කේන්ති ගිහිල්ලා පරුස වචනෙන් බැන්න කියලා හිතන්නකෝ. ඊට පස්සේ අර සමාධිය ඇති කරගන්න හරි අමාරුයි. අපි යම් මට්ටමකට හරි අපි හිතමු දැන් සීල චිත්ත විසුද්ධියක් ඇති කරගත්ත කෙනෙක් ඉන්නවා කියලා. තවත් කෙනෙක්ගේ අසාධාරණයක් හින්දා හරි කෙනෙහිලිකමක් හින්දා හරි මෙයාට හොඳටම තරහ ගිහින් පරුස වචනෙන් බැනගෙන බැනගෙන යනවා. ඊට පස්සේ ගිහිල්ලා භාවනාවට වාඩි වෙන්නකෝ. අර සිද්ධ වෙච්ච සිල් ශික්ෂාපදයේ බිඳ ගැනීම හේතු වෙලා අර කලින් තිබුණ එකඟතාවයට යා ගන්න හරි අමාරුයි. කියන්නේ සිල් බිඳීම චිත්තවිසුද්ධිය නැති වෙන්න හේතුවක් වෙනවා. සිල් රැකීම චිත්තවිසුද්ධිය ඇති වෙන්න හේතුවක් හේතුවක් වෙනවා. ඒ වගේම සීලය ආරක්ෂා කරගෙන ඉඳීම ඇතිවෙච්ච චිත්ත සමාධිය චිත්තවිසුද්ධිය පවත්වාගෙන යන්න උපකාර ධර්මයක් වෙනවා. මේ උතර සීලවිසුද්ධිය කියන්නේ සතර සංවර සීලයම තමයි විග්‍රහ කරලා තියෙන්නේ. ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යසන්දිස්සිත සීලය, පාතිමොක්ක සංවර සීලය කියන්නේ. ඒ සතර සංවර සීලයේම තියෙන කෙනාට තමයි චිත්ත සුද්ධිය උපදින්නේ. ඉතින් අර අර විදිහට තේරුම් ගත්තම හරියි. වතුර ටික නම් චිත්ත සුද්ධිය කලේ වගේ තමයි සීලය. සීලය නැති වුණොත් චිත්ත සමාධිය නැති වෙනවා. සීලයක් නැතුව චිත්ත සමාධිය ගැන කතා කරන්න බෑ. හොඳයි එහෙනම් ස්වාමීන් වහන්සේ අපිට ලැබිලා තියෙන කාල වේලාව අවසන් නිසා බොහොමත්ම කෙටියෙන් උදාහරණයක් මගින් ඔබට කියලා දුන්නේ. ශීල විසුද්ධිය අවත්‍යවශ්‍ය වෙනවා චිත්ත විසුද්ධිය උදෙසා. එහෙනම් අදට වැඩසටහන අපි සජීවී විකාශයේ මෙලෙස නිමාවටපත් කරන්නයි සූදානම් වෙන්නේ. මේ සිද්ධ කරගත සියලුම කුසල ධර්මයන්ගෙන් පින්නත් හැම දිනාටමත් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන විදිහට මේ චිත්ත විසුද්ධිය ආදී උතුම් මානසික මට්ටම් ඇති කරගෙන ඒ තුලින් මේ ලෝක යථාභූත ස්වභාවය අවබෝධ කරගෙන ගෝර බිහිර කටුක සසරෙන් නිදහස් වෙලා නිර්වාණයෙන් සැනසෙන්න හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා සාදු සාදු ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති සාදු සාදු සාදු